අපි පටන් අරන් තියෙන භාවනා වැඩසටහනේ අද අලුත් දවසක් අද අපි බොහොම සරල කාරණාවක් ගැන කතා කරලා ඊට පස්සේ කෙලිම භාවනාවට යොමු වෙන්න අදහස් කරා. එතකොට ඒක තමයි සරල කාරණාව මේ විදිහට දකින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිත්තුප්පාදාම්පි භික්ඛවේ කුසලේසු ධම්මේසු බහූපකාරෝ හෝති. කියලා මට මතකයි තියෙද එතකොට එතන කියනවා මේ කුසල් කරන්ඩ හිතක් උපදෝන එකත් බොහෝ උපකාර සහිතයි ඊට පස්සේ කයෙන් වචනයෙන් ඒ අනුව කටයුතු කරනවා නම් ඒ ගැන මේ කවර කතාවද කියන හැදෙද්ද කුසල් කරන්ඩ හිතක් උපදෝන එකත් බොහෝ උපකාර සහිතයි කියන ඒ කාරණාව ඒකත් එක්කලා ඒක අර ඒ කියන්නේ බුදුරයන් වහන්සේලා ඒ කාරණාව දකින්නේ මුළු සම්පූර්ණ චිත්‍රයම බලන්නේ. මිනිස්සෙගේ මානසිකත්වයේ සසර ගමනක් දිහා එකපාර ඒක සම්පූර්ණ විදිහට බලලා තමයි මේ චිත්‍රය ඒ ප්‍රකාශයේ උන්වහන්සේ නිකුත් කරන්නේ. සම්පූර්ණ චිත්‍ර දිහා බලලා. එතකොට මට ඒකේ හිතුණා එක තැනක තියෙනවා අපි ගත්තොත් එහෙම අර චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ එවුව හික්මෝන කාරණාවේදී චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ හික්මවන්න බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ එයා ඒ පහුගිය ජීවිතේ එක රජ කෙනෙක් වෙලා ඉන්නකොට අර ඇතෙක් පිටේ උදේ මේ නගර චාරිකාවක යනකොට ඒ ඉරේලිය වැටලා දාඩිය දානවා. ඊපස්සේ දාඩිය පිනන රෙදි කෑල්ල මේ සුදු පාට ඒ රෙදි කෑල්ල කිලුටු වෙනවා. ඊට පස්සේ මේ මේ මේ සුදු පාට තිබු රෙදි කෑල්ල මේ ශරීරයේ තියෙන දාඩියත් එක්ක ඉස්සලා මේක කිලුටු වෙලා යනවානේ. මේ ශරීර කියලා කියන්නේ මේ වගේ අපිරිසුදු ස්වභාවයේ තියෙන දෙයක් නේ කියලා ඒ ගැන එයාට හිතවිලි ටිකක් පහළ වෙනවා. එච්චරයි. ඊට පස්සේ එයා ඉතින් ආයේ තමන්ගේ කටයුතුට ගිහිල්ලා ඒ ඒ ජීවිතය ගත කරනවා. බුදුරජාණන් වහන්සේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේව ධර්ම අවබෝධ කරන්න ඉස්සරහට ගන්න ඒක. එතකොට බලන්නකෝ දැන් දැන් ඊට පස්සේ ඊට ඊට පස්සේ බුද්ධ ශාසනවල චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ පැවිදිලා උත්සාහවත් වෙලා තියෙනවා. හැබැයි අර කාරණාව තමයි බුදුරයන් වහන්සේ අර නිමිත්තක් කරලා ගන්න. එතකොට ඒ කුසල් සිතක් ඉපදෙව්වා කියන කාරණාව උන්වහන්සේට අරහත්ත්වයේ පිණිසත් උපකාර කරනවා. හිතාගන්න බැරි උපකාරයක් කරලා තියෙනවා අරහ මේ කියන්නේ අරහත්ත්වයට යන්නත් උපකාර කරා ඒ එදා කලින් ඇති වෙච්ච කුසල් සිත. ඒතර බුදු කෙනෙක් වුණත් කෙනෙක්ගේ තියෙන කුසල්ම තමයි සකස් වෙලා විපාක දෙන මට්ටමේ මෝරලා තියෙන කුසලයක්ම තමයි ඉස්මතු කරලා ගන්න එයාව දියුණු කරන්න ආධ්‍යාත්මිකව. ඒකින්ද ඒවා බොහෝ උපකාර සහිතයි කියලා කියනවා. එතකොට ඒ ස්වභාවයෙන් තියෙනකොට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දානයට වඩා සීලය මහත්ඵලයි මහානිසංසයි සීලයට වඩා භාවනාව මහත්ඵලයි මහානිසංසයි කියලා අපි දැන් මේ කරන්නේ ආන් ඒ වගේ එකක්. මේ භාවනා වල අපි ගන්න උත්සාහය වල විපාක අපිට හිතා ගන්න බැරි විදිහට සකස් වෙන්නේ. කියන අතිශයින්ම කුසල විපාක අතිශයින්ම යහපත් වූ විපාක අපිට හිතා ගන්නවත් බැරි වෙවි මේ මෙහෙමත් මේකේ මෙහෙමත් මේ ඉහළ මට්ටමින් උසස් මට්ටමින් විපාක දෙනවද කියලා. කවදා හරි මේවා විපාක දෙන මට්ටමට සකස් වෙනකොට අපිට ඒව දකින්න පුළුවන්. ඒ අර ඒ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට මේ විදිහට කරපු කුසලයේ විපාක එහෙම එයාට දකින්න හම් වෙනකොට අතිශය බලවත් විදිහට මේ වගේ විපාක කොයිතරම්නම් හම්බෙයිද? පැහැදිලි නේද? එතකොට ඒකේ තේරුම් ගන්න ඕනි කාරණාව තමයි එතකොට අපි ඔය ගන්න උක උත්සාහයක්වත් මේ මේ ගන්න උත්සාහයක් වීර්යයක් ඊට පස්සේ ඒ ධර්මයේ යෙදීමක් මේ එකක්වත් මේ නිෂ්ඵල වෙන්නේ නැහැ. මේකෙන් අපේ මනසේ සසර සැරිසරනා වූ හිතේ වෙනස් වීමට කරන ඒ බලපෑම අපිට හිතා ගන්න බැරි බලපෑමක්. සසරක යන උපදීමෙන් මැරෙමින් යන හිතකට කොයිතරම්නම් යහපත් විදියට ඒකේ බලපෑම් කරනවද කියලා අපිට හිතා ගන්නවත් බැරි බලපෑමක් තියෙනවා. විශාල බලපෑම්, අති විශාල බලපෑම්. මේ ජීවිතයේ වුණත් අපේ හිතකට කරන බලපෑම ලොකු වෙනසක් කරනවා. මට එහෙම ගොඩක් අය හම්බෙලා තියෙනවා ඒ කාරණාව සමහරවිට මම එකයි කිව්වේ අර දැන් එයාලා මේ ආපු ඒ අයියා ගත්තත් මේ සරල භාවනාවකින් එයාගේ සරල භාවනාවයි තව පොඩි උපක්‍රමයක් කිව්වා. ඒ දෙකකින් එයාගේ තියෙන පීඩාවල් අච්චර පීඩාවල් ලිහන්න පුළුවන් කියන කාරණාව හරිත් පුදුමයි. ජීවිතයේ අවුරුදු ගණනාවක් තිබ්බ පීඩාවල් ලිහන්න පුළුවන් කියන එක ලෙහි ලෙහි යනවා හිත පහසු වෙවි යනවා කියන එක. ඒක හරිය හිතා ගන්න බෑනේ. අවුරුදු ගණන් ගැට ගැහිච්ච ඒවා එහෙම ලෙහෙනවා කියන එක. එතකොට එයාට ඒ කියන්නේ ඒක එකිනෙකනාට එක එක ස්වභාවය තියෙනවා. මම මේක යාට ඒ දෙක යාට කරුණු දෙකක් කිව්වට ඊළඟ කෙනාට මම මේ කරුණු දෙක කියන්නේ නැහැ. මොකද මට ඒ එයාගේ මානසිකත්වයේ ගැට ගැට තියෙන එකත් එක්ක මෙයාට මෙන්න මේක හරියයි කියලා ධර්මානුකූලව හේතුඵල දාමට අනුව මට වැටහෙන මට්ටමින් මම ඒ තීරණය කරනවා. ඒකට ඊළඟ කෙනෙක්ට ආය වෙනස්. එයාට වෙනස්. එහෙම. ඊට පස්සේ ඒ විදිහට තමයි එතකොට එයාගේ දැන් හිතක් අතිශයින්ම සෝපත් භාවයට පත් කරන්න මේ භාවනාවෙන් භාවනාවලින් ධර්මයේ හැසිරීම කියන එක පුදුමාකාර උදව්වක් දෙනවා. ඒක පැහැදිලිවම දැකලා තියෙනවා. ඊට පස්සේ එහෙම කෙනාටත් ඊට පස්සේ එක තැනකට එනවනේ. එයාගේ අර මොකද කියන්නේ? එයාගේ ත්‍රෙෂෝල්ඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ එහෙම ඇවිල්ලා එක තැනකට එනවා. එක තැනකින් එහාට පන්නනකොට අන්න එයාට ආය අමාරු ඒකට හේතුව තමයි අරයාගේ අර පරණ හැකියාවක් තමයි අර අවදි වෙලා ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ සංස්කාරය. පරණ සකස් කරපු සංස්කාරයක් ඒ වෙලාවේ සකස් වෙලා ඒක ටක් ගාලා බලවත් වැඩි ක්‍රියාත්මක වෙනවා. එක තැනකින් එහාට ඒක තල්ලු කරනකොට එයාට ඒ සංස්කාරයේ සංස්කාරයේ ඉවර වෙන තැනක් තියෙනවා. අපි තනිකරම කලින් ජීවිතයක ධර්මාභෝධයට ඔන්න මෙන්න මට්ටමට ගිහිල්ලා බැරි වුණා නම් එහෙම හිතන්නකෝ අපි. එහෙම වුණා නම් අපි මේ ජීවිතේ අපි බණ භාවනා කරලා යනකොට අර එතෙන්ද වෙනකන් යනවා. එතෙන්ද වෙනකන් වේගවත් වෙනවා අන්තිම ටික හිමින් යනවා. ඒක හරියට පරණ සුද්ධ කරලා ගිය පාර පස්සේ වල් වැවිලා තිබිලා අපි ආයේ ඒ පාර පොඩ සුද්ධ කරගෙන යනවා අපි. ලොකු ගස් නැහැ. මහා ගස් නැහැ. හම්බෙන්නේ. අනිත් අයට එහෙම නෙමෙයි ඒක අර අලුත්ම පාරක කැලේක අපි සුද්ධ කරගෙන යනකොට යන් මහා ගස් හම්බෙනවා එකපාර මැද්දේ. ඊට පස්සේ එතන සමහරලාට සති ගණන් මුට්ටු වෙන්න වෙයි එක ගහකට. මාස ගණන් ඒ ගහ ගලවන්න මහන්සි වෙන්න වෙයි. ඒ වගේ ස්වභාවයක් තියෙන. ඒ වගේ ආධ්‍යාත්මික ගමනේ වුණත් අපි කලින් ගිහිල්ලා නැත්නම් ඒක යනකොට යාගේ ගමන හිමින් යන්නේ. ඊට පස්සේ කලින් ගිහින් තියනවා නම් පොඩි පොඩි නිකන් පඳුරු ටිකක් වගේ තමයි තියෙන සුද්ධ කරගෙන යනවා. හැබැයි ඊට පස්සේ ගියේ එතනින් එහාට ආයෙ කැලේ කොටන් ගන්නවා. යාගේ මහ කැලේ කපන්න ඕන වෙනවා. ওই වගේ තියෙන. දැන් එතකොට අපිට ඒ ධර්මයේ අර ඒ දුන්නේ මාතර ස්වාමීන් වහන්සේ කිව්වා උන්වහන්සේ පැවිදිලා මාස 3ක් ඇතුළත භාවනා කරනකොට අරූපාවචර සමාධිය වලට හිත ගියා. හිතලා බලන්න පරූපාවචර සමාධිමත්කම් වල හිත ගියාද ඒක පුදුම කතාවක්. එතකොට මේ දැන් පළවෙනි ධ්‍යාන හිත යවා ගන්න බැරුව කොච්චර මහන්සි වෙනවද කට්ටියනේ. එක්කිනේට මාස 3ක් ඇතුළත අච්චර දේවල් වල හිත යනවා. එහෙම මම අපේ ස්වාමීන් වහන්සේලා දැකලා තියෙනවා ධ්‍යාන හතරට හිත යනවා. කියලා තිබ්බ පැවිදිලා. ඒ කාලයක් අපිට ඊට පස්සේ හැබැයි ඒකත් එයා එතන එතෙන්ට අදාළව ඒ කියන්නේ ඒ මට්ටම පවත්වන්න අවශ්‍ය පරිසරය හරියට ඒ ෆවුන්ඩේෂන් එක හරියට දාගෙන නැත්තම් ආයතනින් පෙරේ ගන්නවා. මම එහෙම ස්වාමීන් වහන්සේලා දැකලා තියෙනවා. ඒ වගේ. ඉතින් ඒ හින්දා කල්පනා කරන්න කෙසේ වේවා කුසලයක් අපි එතකොට කුසල් සිතක් උපදවනවා කියන්නේ මේ භාවනාව කරනවා කියලා කියන්නේ මේකෙන් අපි හිතා ගන්න බැරි විදියට සුවිශේෂී විපාකයක් සකස් කරනවා මේ ජීවිතයේදී ඊළඟ ජීවිතවලයි අතිශයින්ම බලවත් විපාකයක් සකස් කරනවා. ඒ හින්දා මේ භාවනාව කරනවා කියන්නේ අර අපි නිතරම කියන්නේ නානවා වගේ වැඩක්. නාලා පිරිසුදු වෙනවා වගේ වැඩක් හිතකට ඒව බොහොම සැහැල්ලුව පහසුව හදනවා. ඒක බොහොම හිතකට බොහොම හිත කරයි. ශරීරයකට නානවා කියන එක බොහොම හිතකර අත්‍යවශ්‍ය ස්වභාවයක වගේ පවතිනවා වගේ හිතකටත් භාවනාව කියන කාන් ඒ වගේ එකක්. පැහැදිලි නේද? ඊට පස්සේ මම වැඩි කාරණාවක් කියන්නේ අපි එදා කතා කරපු කාරණාව සම්බන්ධයෙන් හරි ක්ලීනින් එක සම්බන්ධයෙන් හරි නැත්නම් තමන් කරන භාවනාවක් ගැන හරි කාට හරි ගැටලුවක් අහන්න තියෙනවනේ දැන් අහන්න වෙලාවයි. ස්වාමීන් වහන්සේ ඒක අපි පැය කාලක් වගේද කරන්න ඕන නැත්නම් ඊට වඩා කළාට කමක් නැද්ද මේ භාවනාව? ඒක විනාඩි 20ක් <clears throat> 25ක් වගේ කරන්න කියලා තමයි කියන්නේ. එහෙමයි සර්. විනාඩි 20ක් 25ක් වගේ කරන්න කියලා කියන්නේ ඒක ඒ විනාඩි 20ක් 25ක් කරන කරාට පස්සේ Tamange හරියට වුණා නම් හිත නිකන් හිස් වුණා වගේ වෙනවා. ඇතුළ නිකන් හිස් වෙලා වගේ පිරලා තිබ්බ දෙයක් ඒ නිකන් එළියට ගියා වගේ. ඔව්. පැහැදිලිද? එහෙම සවනස් එහෙම හිස් වෙන බවක් දැනෙනවා ස්වාමීන් වහන්සේකෙදී. ඔව්. අන්නේ හිස් වුණ වෙලාවකට ඒ හිස් වෙන වෙලාවකට පොඩි උපක්‍රමයක් තියෙනවා ඊට පස්සේ ඒ කට්ටිය කියනවා ඇත්තට මේක වැඩ කරනවා මාත් දැකලා තියෙනවා ඒ හිස් එක ඇති කරලා මේ ඒ කියන්නේ දිව්‍යමය ශක්තිය. ඒක කොස්මික් එනර්ජි කියන්න පුළුවන්, විශ්ව ශක්තිය කියන්න පුළුවන්. මේ ඒ යන්නේ ඒක ආලෝකයක් විදියට තමන්ගේ ශරීරයට පැමිණෙනවා කියලා හිතුවොත් ඉස්සරහයි ඒක සමහරවිට පිරෙනව අත්දකින්නත් පුළුවන්. මම අත්දකලා තියෙනවා. ඒක එහෙම කියන. ඊට පස්සේ මේ අර හිස් බව ඇතුලේ අර හිස් බව අත්දකලා ඒ මේ දිව්‍යමය ශක්තිය තමන්ගේ ශරීරයට ආලෝකයක් විදියට පැමිණෙනවා කියලා හිතනකොට සමහරවිට ඒ අර නිකන් ආලෝකයක් තමන්ගේ ඇතුළට යනවා වගේ මුළු ශරීරයම නිකන් සැහැල්ලු වෙලා ප්‍රීතිය මේ නිකන් සැපගතියක් ඇති වෙලා ඔන්නෝම අත්දැකීමකට එනවා ඒක. දැන් අපේ බෞද්ධ භාවනාවල අපි ඔය ඔය පැත්ත පොඩ්ඩක් දන්නවා අඩුයි නේ අපි අහලම නෑනේ. ඔය ගන්න හැබැයි මට මහායාන ස්වාමීන් වහන්සේ නමක් හම්බුණා. උන්වහන්සේ මට එකපාරක් ඔය මනෝකාය එළියට ගන්න එක සම්බන්ධව උන්වහන්සේ මනෝකාය එළියට ගන්න තියෙනවා. ඊට පස්සේ මනෝ ශරීරයේ තියෙන මනෝකාය ඒ එළිය ඇවිදින ස්වභාවයවල ඒක කරලා තියෙනවා. කොහොමද කරන්නේ කියලා අහනකොට උන්නාසෙත් කිව්වේ මේ මාස දෙක තුනක් මේ ඒක කියන එක්සර්සයිස් දෙක තුනක් කරන්න භාවනාවල් වගේ සිහිය පුරුදු කර කර කරන්න ඕන දේවල්. ඒක එකක් තියෙනවා මේ ওই විදිහටම හිතට ඒ කියන්නේ මේ මේ මෙතනින් මෙතන ඔය තුන්වෙනි හැ කියලා කියන්නේ third eye chakra කියලා කියන්නේ එතනින් මේ එතනින් ඇතුළට මේ සුදු පාට ආලෝකයක් නිකන් නිකන් මෝල්ට් එකක් වගේ. දියර නිකන් උකු ද්‍රාවණයක් වගේ මෙහෙම දැන් ඔය ඇඳේ උඩ පැලි අතර ඉඳගෙන ඒ තමන්ගේ ඇතුළට එනවා කියලා මේ ඇතුළට ගන්න එකක් කරනවා. එහෙම එකක් කරනවා. එහෙම එකක් කරලා තමයි ඊට පස්සේ මේ මනෝකය විදියට ගන්න එකට ඒක සකස් වෙන්නේ. පැහැදිලිද? එතකොට උන්නාසෙත් මට එහෙම කියලා තියෙනවා. එතකොට ඒවා මේ ඒවා ඒ කියන්නේ දෙවි ස්වාමීන් වහන්සේ ඒක කරලා ඒකේ ප්‍රතිඵලත් ලබලා තියෙනවා. ඔය දැන් අනිත් අර ඔය විදිහට ආලෝකයක් ඇතුළට එනවා කියලවලා ඒකේ එහෙම කරපුවාම මුළු ශරීරෙම සැහැල්ලු වෙලා පහසු වෙලා මේ සැපවත් වෙලා යනවා. ඒක අත්දකින්න පුළුවන්. ඊට පස්සේ නිකන් ආලෝකමත් වෙනවා වගේ අත්දකින්න පුළුවන් සමහර ලාවට. ඒතකොට ඒ වගේ දේවල් මේ තියෙනවා. අපි නොදන්න මානික ඔන්නෝම ඒවා තියෙනවා. ඒ වගේ ඒකකින් අයහපතක් නැහැ. අයහපතක් නෑ. අපි සිහියෙන් නම් කරන්නේ සිහිය දුණු දිනු වෙන එකක් නම් වෙන්නේ. ඒකෙන් අයහපතක් නෑ. ඇයිද දෙක වෙන වෙනම මානකින් හිතේ සමහර ශක්තියින් අවදි වෙන්න උපකාරයක් වගේ තමයි මට ඒක තේරෙන්නේ. අපේ කොහොමද තියනවා දිව්‍යමය ස්වභාවයේ හැකියාවක් තියනවා මේ කයට සීමා වෙච්ච. එන්නේ ඒව අවදි වෙන්න උපකාර කරන ඔන්න ඔය වගේ දේවල්. හිතේ ප්‍රകൃතියම පවතිනා වූ දිව්‍යමය හැකියාව හැකියා ස්වභාවය අපේ මේ කයකට සීමා වෙලා තියෙනවා. ඒ කයට සීමා වෙලා තියෙන එක කයේ සීමාවෙන් එහාට යන්න අර ඇත්ත තියෙන හැකියාවල් එළියට ගන්න උපකාරයක් තියෙනවා. හරි ඒ ගැන එහෙමයි කාට හරි වෙන මොකක් හරි අහන්න තියනවද? අවසරයි ස්වාමීන් වහන්සේ අපි සාමාන්‍යයෙන් කරන භාවනාවක් කරන්න පටන් ගන්න කලින් ඔය ක්ලීනින් භාවනාව කරන එක සුදුසුද ස්වාමීන් වහන්සේ ඕනෙම භාවනාවකට කලින් හොඳයි ඒක මේ හොඳයි කියන්න පුළුවන් ඒ කියන්නේ හොඳයි කියන්න පුළුවන් කියන්නේ අපේ හිත නැත්තම් අර මොනවා හරි ඒ කියන්නේ දේවල් දවස් 30 ඇති වෙච්ච කලබලකාරී රටාවන්ගේ නැත්තම් හිත පොඩ්ඩක් එහෙ මේ වෙච්ච ඒ වගේ ප්‍රශ්න ගැටලු ඇති වෙච්ච ඒ වගේම පීඩා සහගත ස්වභාවයන් වල හිර වෙලා වගේ තියෙන්න පුළුවන් ඒ හිර වෙලා තියෙන එක රිලීස් සරලව රිලීස් කරන්න පුළුවන් ඕකේ. අපි හරි ක්‍රමයේ ඕක නෙමෙයි ඇත්තටම හරි ක්‍රමයේ බුදුරජාණන් වහන්සේට දේශනා කරන විදිහට මොකද්ද ඒ ඉරවිල්ල කියන එක සිහියෙන් දැකලා අකුසලයේ දැකලා ප්‍රහාණය කරමින් හිතේ මෛත්‍රී උපේක්ෂා මට්ටම් බලවත් කරලා සිහිය බලවත් කරලා ගන්න එක තමයි ඔරිජිනල් එක. අර මේක නිකන් උණක් ගත්තාම පෙන්ඩෝල් දෙකක් බොනවා වගේ ඒ වෙලාවට විසඳ ගන්න පුළුවන්. උණ ගන්න හේතුව වෙනම හොයලා හොඳ කරන් දෙනවා. පැහැදිලිද? ඔව් ඒක ඒක හොඳයි අතරම. ඒකෙන් වෙන පැත්තක් සකස් වෙන්නේ. තව මොකක් හරි අහන්න තියෙනවද කාට හරි? අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් මම භාවනා කරනකොට මට හුඟක් වෙලාට හිත සමාධිගත කරගන්න අපහසු වෙලාවක් මම බුද්ධානුස්සතිය තමයි වඩන්නේ. බුද්ධානුස්සතිය වඩලා විනාඩි 10 බුද්ධානුස්සති බලන මම ගොඩක් වෙලාට අරහන් ගුණේ තමයි හුඟක් වෙලාට සිහිපත් කරන්නේ. එතකොට මගේ හිත විනාශ වෙනවා, හිත සමාධිමත් වෙනවා. මොකද හිත විසිරෙන්නේ නැතුව බොහොම සැහැල්ලුවෙන් මට භාවනාව කරගෙන යන්න පුළුවන්. ඒක හරි. එතකොට එක එකනාට ඔය වගේ මේ Tamanට උපක්‍රම තියෙන්න පුළුවන්. එක එක. දැන් මම සමහරලාවට අර උපක්‍රම මේ පාවිච්චි කරනවා. අර ආනාපානසති කරද්දී ආනාපානසති අර අපි කිව්වේ ඒක උපක්‍රමයක් විදියට අර හුස්ම ඇතුළට ගන්නකොට ඒ දැරීමට හිත තියෙනවා පිට කරනකොට මේ කල්පනාවත් අතහරිනවා කියලා ඒ තියෙන මානසිකත්ව රිලීස් කරනවා. එතකොට ඒකෙනුත් ඒ රිලීස් වෙලා රිලීස් වෙලා ගිහිල්ලා හිත භාවනාවට දාන විදිහට සකස් වෙනවා. සමහරලාට මම කරනවා මේ වෙන භාවනා කරන්න ඕන සමහරලාට ආනාපාන සතියේටම තියලා ඔක හදන වෙලාවකුත් තියෙනවා. එක එකනාට එක එක තවත් පුදු කරලා තියෙන හැකියාවන්. ආනාපානසතියට තියලා ඒක ගැනලා එන විදිය ගැනලා ගැනලා බලලා එතන සිහිය තියලා එහෙමම හදාගෙන එන එකකුත් තියෙනවා. ඒතර ක්ලීනින් එක වගේ කරන්නත් පුළුවන්. එතකොට අපි ඔය ටෙක්නික්ස් කීපයක් ඉගෙන ගන්න අර එක එකිනෙක කෙනාගේ හිතවල ස්වභාවයට අනුව කරන්න පුළුවන් එක වෙනස් වෙන්න පුළුවන් නේද? දැන් සංජීවල එහෙම මම හිතන පුදු කරලා තියෙනවා මේ ඔය අනිත්‍යත් අපි කරා සරල භාවනාවක් කරලා ඒ වෙලාවේ ගන්නවා මානසිකත්වයෙන්. සරල භාවනාව කරලා ආය ආය අර මානසිකත්වය අපේ හදා ගන්නවා. ඒ වගේ ඒ එක ලෙවල් එක නගින්න එක පඩිය අපිට පොඩි ටිකක් උසකට නගින්න තියෙනවා නම් අර එක එක විදිහේ දේවල් පාවිච්චි කරලා ඒ අර පොඩි පුටුවක් තියලා තව මොකක් හරි බංකුවක් තියලා නොඑක් දේවල් තියලා අපි ඒකට කකුලක් තියලා උඩට නගි. ඒ වගේ කරන්න පුළුවන්. ඒතකොට මේක හරි මේක වැරදි කියලා පනවන්න බෑ. අපේ ප්‍රතිඵලය එනවා නම් අවශ්‍ය කාරණා වෙනවා නම් ඒක හොඳයි. ඒක ඒකත් එකිනෙකෙනාගේ මානසිකත්වය අනුව වෙනස් වෙන්නත් පුළුවන්. පුරුදු කරලා තියෙන මට්ටම අනුවයි මානසිකත්වය අනුවයි. සාමාන්‍ය උදාහරණ දෙන්න මාළයම අවසරයි ස්වාමීන් වහන්සේ. මේ මම දැන් මාස 5කට ඉස්සර වෙලා ඉඳලම අර මූණ බෙල්ල ඒ ඒ භාවනාව කරලා තමයි මේ අනිත් භාවනාවකට ගියේ. ඊට පස්සේ මට මේ පස්සේ මට කල්පනා වුණා දැන් මේ භාවනා වැඩසටහන් පවත්වන නිසා ඔබ වහන්සේ පුරුදු කරන භාවනා ක්‍රම දාලත් මම ඒ භාවනාවට යන්න උත්සාහ කළා මටත් මේ බුද්ධානුස්සති නවාරහදී බුදුගුණ ටික බුද්ධානුස්සති භාවනාවේ ඒ ඒ ටික හොඳට මේ පැහැදිලිවම පාඩම් තේරුම තියෙන නිසා ඒක කරලා තමයි මේක ඒක කරලා තමයි ඊළඟට අර විදර්ශනා භාවනාවකට යන්නේ එතකොට මේ ඒක හොඳයි කියලා හිතනවා මේ මගේ හැටියට ගැළපීමක් තියෙන බව මටත් දැන් වැටහෙනවා එහෙම. එහෙම හොඳයි. තමන්ට ගැළපෙනවා නම් අම කරන්න. තමන්ට ඒ කියන්නේ දැන් ශ්‍රද්ධාව තියෙන කෙනෙක්ට ශ්‍රද්ධාචාරිත කෙනෙකුට ඒක ගැළපෙන්න පුළුවන්. ඒක එහෙම ගැළපෙන්න පුළුවන්. ඕක කරලත් එක එක උපක්‍රම තියෙනවා. ඔය තව අපි එක කාරණාව තව එක එක පැති වලට යනවා. මම නිකන් සාහලෝ කිව්වොත් අපි දන්න සාහනස නමක් කොහොම කිව්වා ඒ ඒ සාහන දන්න කෙනෙක් කරනවා කිව්වා එයා හිත මුලින්ම හදාගන්න ඉතිපිසෝ ඉතිපිසෝ ගාතාව කියනවා කිව්වා ඒ අර සද්ධාව සද්ධා හැඟීමේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචර්ණ සම්පන්නෝ කියලා ඉදිරියට කියාගෙන යනවා කියාගෙන යනකොට යම්කිසි වෙලාවක හිතේ වෙන මොකක් හරි වැඩ කරන්න පටන් ගත්තොත් ඒ අර ඒ ඉතිපිසෝ ගාථාවේ අරහං කියන කාරණාවට බුදුරයන් වහන්සේ රාග දේශ ප්‍රහාණය කළ නිසා අරහං වනසේක කියලවල ඒ වගේ දෙතුන් එක තැනකට අතර වෙලා ඒක පොඩ්ඩක් අර විස්තර කරලා කියන්න පටන් ගන්නවා. එතකොට හිත දැන් එළියට යන්න කියපු එක ආයෙ කැඩිලා අතෙන්ට එනවා. ආපුවාට පස්සේ ආයෙ ඉතිපිසෝ භගවාරාම සම්මා සම්බුද්ධෝ කියලා ආයෙ එකින් යනවා. එතකොට ඉතිපිසෝ පාඩෙමත් භාවනාවට යොදාගෙන තියෙනවා. හිත එළියට යනකොට ඇතුළට ගන්න උපක්‍රමයක් විදිහට අර එක කාරණා දිගහැරලා කියනවා ඒකට. මොකද අපි ආයෙ නිකන් අර එළියට යන එක අපි පොඩ්ඩක් අපේ රටාව පොඩ්ඩක් ගස්සලා අපේ රටාවට අනුගත එකක්. හැබැයි පොඩ්ඩක් ගස්සලා වගේ ආයෙත් මෙතෙන්ට ගන්නවා. ওই වගේ ඉතින් එක උපක්‍රම. ඉතින් මේක තමයි හරිම උපක්‍රමය කියලා කියන්නේ නැහැ. එහෙම කියන්න බෑ. හරි තමන්ගේ භාවනාව සම්බන්ධයෙන් තව කාට හරි මොනවාරි අහන්න තියෙනවද? නෑනේ. අපි එහෙනම් අද ටිකක් වැඩි වෙලා භාවනාව කරමු. ආ අද මොකක්ද කරන්නේ? අද වේදනේ මොකද කරන්නේ? පස්සේ සූසයා කියන්නේ මම ගොඩක් වෙලාවට කරන්නේ කොටස් 10 භාවනාව තමයි ස්වාමීන් වහන්සේ කරන්නේ. ඒක අපි කලින් දවසෙත් කරන නිසා අද වෙන භාවනාවක් කරමු ස්වාමීන් වහන්සේ සුදුසු එකක් වෙන. අපි එනම් අද ආනාපාන සති භාවනාව කරමු. මෙතන ගොඩක් අය ආනාපාන සති භාවනාව කරනවා නේ. මෙතන කට්ටිය මම කෙරේ බොහොම සරලව ටිකක් කියන්නම්. එතකොට දැන් තමන්ගේ මානසික මට්ටම දිහා බලන්න. තමන්ගේ මානසික මට්ටම දිහා බලනකොට ඔබට තේරෙනොත් එහෙම මගේ දැන් ආනාපාන සතිය අපි කියලා තියෙනවා හුස්ම දැල්ල ඇතුළට යනකොටයි එළියට ඇතුළට එනකොටයි එළියට යනකොටයි යම් වදින තැනක් තියෙනවා ඒ තැන ඇතිවන්නා වූ පහස දිහා හිතෙන් බලාගෙන හිතෙන් ඒ දැනීම හිත තියාගෙන තමයි ඉන්නේ ආනාපාන සතියේදී ඒ පැත්තට ඒ පැත්ත දිහා බලාගෙන එතන ඇතිවන වෙනස දිහා බලාගෙන ඉන්නවා එතකොට ඔබේ එහෙම බලන් ඉන්නකොට ඔබේ හිත ගොඩක් එළියට යනවා වගේ තේරෙනොත් ඔබට පුළුවන් අර මං කිව්වා වගේ අර ඇතුළට හුස්ම ගන්නකොට දැනීම දෙනවා එළියට ගන්නකොට මේ කල්පනාවත් අතහරිනවා ආයෙ හුස්ම ඇතුළට ගන්නවා එළියට යනකොට මේ කල්පනාවත් අතහරිනවා වගේ එකක් කර කරලා හිත පොඩ්ඩක් ආයෙ රිලැක්ස් කරගන්න ආනාපාන සතිය ඇතුළේ මෙතන හිත පොඩ්ඩක් රිලැක්ස් කරගන්න එහෙම කරන්න පුළුවන් ඊට පස්සේ එහෙම නැතුව ඔබ උපරැල්ල සියුම් වෙලා නොදැනී යනවා වගේ ගතියකට යනවා නම් ඔබට පුළුවන් වෙනස කියලා බලන්නේ. හුස්ම හුස්ම ඇතුළට අරගෙන එළියට හුස්ම ප්‍රාශ්වාස කරනකොට වෙනස කියලා ඒ වෙලාවේ හිතේ ඇති වෙන වෙනසට අපි යොමු වෙනවා. අතකයිනේ වෙනස කියලා ඉවරලා ඒ කියන්නේ ඒ වෙලාවේ ඇති වෙන වෙනස් වීම තමයි අපි බලන්නේ වෙනස් වීම. එතකොට ප්‍රස්වාසයේ වෙනස් වීම අත්දකි. ප්‍රස්වාසයේ වෙනස් වීම හොඳට අත්දකලාගෙන ටිකක් එහෙම තියන් යනකොට 100 පීඩනකොට ආශ්වාසයේ වෙනස් වීමත් පේන්න ගනි. එතකොට ඒ දෙක ආයෙ හොඳට පේන්න ගන්න. ඔය විදිහට ඒක උපක්‍රම පාවිච්චි කරන්න ඒ අවස්ථාවකදී. ඒ අවස්ථාව. ඊට පස්සේ පොඩ්ඩක් ගැනලා වගේ බලන ඒවා. ආය උස්මේ අර කිය අපි කොහොමද ඇතුළේ ගන්නකොට එක එක එක කීයක් යනවද? පහළට කීයක් යනවාද කියලා එතන අවධානයෙන් අර අපි ඉන්න ගමන් පොඩ්ඩක් යන්නලා බලන්න. ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. ඔන්න ඒ වගේ දෙයක් එහෙනම් අපි කරමු. හොඳයි අපි එහෙනම් මේ ආනාපානසති භාවනාව ටික වෙලාවක් කරමු. අපි විනාඩි 45ක් වගේ කරමු නේ. මම එහෙනම් භාවනාව යොදනම ඔබට කියන්නම්. එතකොට එහෙනම් ටිකයි සහැල්ලු කරගෙන පටන් ගමු. හැම දෙනාම ඇස් දෙක පියාගන්න බොහෝම පහසු ඉරියව්වකින් වාඩි වෙන්න තමාගේ කයට අවධානය යොමු කරන්න දැන් ඔබේ යටිපතුල් වලට අවධානය යොමු කරන්න ඒ පාදවල ඇඟිලි සැහැල්ලු කරගන්න පහසුවෙන් තබා ගන්න ඒ ඇතිවන්නා වූ සැහැල්ලු භාවය යටිපතුල් මුළු යටිපතුල් වලම පැතිරෙනවා විදිහට දකින්න. යටිපතුල් වලින් පස්සේ වලලු කර හෙඩ්ඩා කොටස් සැහැල්ලු භාවයට පහසු භාවයට පත් කරගන්න. ඊළඟට ධනහිස් හලවා කොටස් සැහැල්ලු භාවයට පහසුභාවයට පත් කරගන්න උකුලේ මාංශ පේශි ඕම දිහිල්ල පහසුවෙන් තැබීමට ඉඩ හරින්න කොන්දේ යත ප්‍රදේශය සැහැල්ලු භාවයට පහසු භාවයට පත් කරගන්න පොල්ලේ මැද කොටසට අවධානය කරන්න පොන්දේ මැද කොටසත් බොහෝම සැහැල්ලුවෙන් පහසුවෙන් ලැබීම ඉදහරින්න ඊට පස්සේ කොන්දේ ඉහළ පුරයි සොරින් පහළ කොටස සැහැල්ලුවට පහසුවට පත් කරගන්න දැන් ඔබේ අවධානය උරේස් වලදී කරන්න උරේස් දෙක පැහැල්ලුවෙන් පහසුවෙන් තැබීමට ඉඩ හරින්න. අත්වල බාහු කොටස් පැහැල්ලුවට පහසුවට පත් කරගන්න. ඊට පස්සේ අත්වල ඉදිරි කොටස් ඒ වාගේම ඇඟිලි සැහැල්ලුවෙන් තබා ගන්න. දැන් අවධානය බෙල්ලට යොමු කරන්න. බෙල්ලේ මාංශ පේශි බොහෝම සැහැල්ලුවට පහසුවට පත් කරගන්න. ඊළඟට ඔබේ අවධානය මොන වෙත යොමු කරන්න? මොන ඇස් පියාට සැහැල්ලුවට පහසුවට පත් කරගන්න. නලල සැහැල්ලු කරගන්න. ඒ වාගේම හිස් මුදුනට අවධානය කරන්න. හිස් මුදුනත් බොහෝම සැහැල්ලුවට පහසුවට පත් වෙලා තිබෙන ආකාරයක් දකින්න. දැන් හිස් මුදුනේ සිට යටිපතුල දක්වා මුළු ශරීරය සැහැල්ලු වෙලා පහසු වෙලා පවතින. දැන් අපි ආනාපානසති භාවනාවේ පටන් ගන්නවා. pahaman kita istirahatnya pahaman pasti kita yang kita sahaja berarti yang kita apa is bahaya yang sebahaya karma ඒ ගැන සටහන් that's regarding ඒ කරපු භාවනාවේ දැන් කාට හරි භාවනාව කරගෙන යනකොට අන්න මේ වගේ අපහසුාවක් වෙනවා. ඉතින් මෙතනදී මට මොකද්ද කරන්න තියෙන්නේ කියලා තේරෙන්නේ. කියලා ආන් එහෙම කෙනෙක් ඉන්නවා නම් දැන් කතා කරන්න පුළුවන්. නැත්නම් මගේ භාවනාව ඒක වැළුන්නේ නැහැ කියලා තේරෙනවා ඒකට හරිය මම හිත මෙන්න මේ වගේ ස්වභාවයෙන් තිබ්බේ කලබල ස්වභාවයකින් ඒක කන්ට්‍රෝල් කරගන්න මට ක්‍රමයක් තේරුන්නේ නැහැ නැහැ කියලා පේනවනම් එයාට කතා කරන්න පුළුවන් අවුරුදු නැද්ද? අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් සුදුයි කියන්නේ. භාවනා කරගෙන මුලදී අධි ස්වාමීන් වහන්සේ හුස්ම නැතේරී යන දැනී යන ගාන හිත හිත කොහොම සංසුන් වෙගෙන හිත පැවතුණා. ටික වෙලාවක් යනකොට එළියේ සද්දයක් ඇහිලා ටෙලිෆෝන් කෝල් එකක් ගන්න සද්දයක් ඇහෙන සද්ද වෙනකොට ආය පාරක් හිත මේ අර චිත්‍රයේ ඒකාග්‍රතාවයට බිඳුණා. ඊට පස්සේ උත්සාහ කරා මේ කන්තරම් උත්සාහ කරලා ඉවරලා ඔළුව සකස් කරලා ගත්තට මේ කැඩි කැඩි කැඩි කැඩි තමයි ඊට පස්සේ භාවනාව හරියට සිද්ධ වුණේ අපේ ආන්දෝලන. ඒ එතකොට අපේ භාවනා මයික් එකේ දැන් දවල්ගේ මුලින් හිත එකඟ වුණානේ. හිත සැහැල්ලු වුණා, උස්මරැල්ල උස්මරැල්ල සැහැල්ලු වුණා කියලා දැනගන්න. අන්න ඒ ඒ දැන් ඒ සහැල්ලු හුස්ම රැල්ල සහැල්ලු වුණාම සියුම් වුණා. හුස්ම රැල්ල සියුම් වෙනවා කියලා කියන්නේ. ඒ සියුම් හුස්ම රැල්ලෙන් යුතු මානසිකත්වයෙන් යුතු ඕක මේ දවසේ පවතින්න පුළුවන් අපිට. අන්න ඒක උත්සාහයක් ගන්න බලන්න. ඒ කියන්නේ සියුම් හුස්මත් ආනාපාන සතියෙන් හුස්ම සියුම් වුණාට පස්සේ ඒක හුස්ම ආනාපාන සතිය නැවතුව කියලා හුස්ම එකපාර ගොරෝසු වෙන්නේ නැහැ. අපි ආයේ ගොරෝසු විදිය මානසිකාර වලට ගියොත් විතරයි හුස්ම ගොරෝසු වෙන්නේ. නැත්තම් ඔක සමහරලාට බරුවක් දෙකක් එයාගේ ඉන්ද්‍රිය සංවරයයි සිහියයි යම් මට්ටමක තියෙනවා බරුවක් දෙකක් බරු දෙක තුනක් දවසක් දෙකක් තුනක් වුණත් පවතින්න පුළුවන්. ඒක එක කාරණාවක්. ඒක ඔබ එහෙම පුරුදු කරනවා නම් එයාගේ අර ශරීරය බොහොම මේ කියන්නේ කොහොමද කියන්නේ හොඳට නිකන් නියුට්‍රල් එකේ දුවනවා වගේ. හිතයි කයයි බොහොම නියුට්‍රල් එකේ බොහොම පහසුවෙන් දුවන එකක් ඒක. ඒක හිතටයි කයටයි දෙකටම බොහොම සැපේ මේ කියන්නේ යහපත වෙනස හේතු වෙනවා. ඒක මම අමතර කාරණා කිව්වේ. දැන් ඔයාගේ හිත සියුම් වුණා හුස්ම රැල්ල හුස්ම රැල්ල එහෙම කරනකොට එතකොට අවශ්‍ය විදියට ගිහින් තියෙන මූලික ටික ඊට පස්සේ දැන් අපිට පොඩි මොකක් හරි සද්දයක් ටෙලිෆෝන් සද්දයක් හරි ඇහිලා පොඩි කලබලයක් වුණා කියන්නේ ඊළඟට ඔයා හුස්මට තියලා එතකොට ඒ ඒක සංසිඳවනකොට සංසිඳවන්න කියලා කරන්න තිබුණේ අර වෙනස වගේ එක බලන්න. මම අර වෙනස බලන්නේ කියලා. වෙනස කියන එක බැලුවද? එතනදී. නෑ නෑ ස්වාමීන් වහන්සේ. නෑනේ. ඒක තමයි. ඒ එතනදී මම ඒකයි උපක්‍රම දෙක මුලින් කිව්වේ. උපක්‍රම දෙක මුලින් කියලා භාවනාව පටන් ගමු කියලා කිව්වේ ඒකයි. වෙනස කියන එක බලන්න තිබ්බා. දැන් මම එතකොට වෙනස කියන එක බැලුවොත් ඒකේ ප්‍රස්වාසෙදී ප්‍රස්වාසයේ වෙනස කියලා වර්තමාන ප්‍රස්වාසයේ වෙනස් වීම බලනවා. ප්‍රස්වාසය කරන හැම වාරයක් වාස වාරයක් පාසා වෙනස කියලා කියනවා. මේ ප්‍රස්වාසයේ වෙනස වෙනස් වීම බලනවා වර්තමාන වෙනස් වීම. එහෙම. දැන් මම කර එහෙම එකක් මම ආනාපානසතිය දැන් අද කරනකොට මම ආනාපානසතියේ අර තියලෙවලා මේ ඊට පස්සේ එතන පොඩ්ඩක් අර මුලින්ම අර හරියටම තියෙනකොටම අහුවෙන්නේ නැහනේ. ටුට්ටක් ඒක අහුවෙනවා අඩුයි වගේ දැන්නා. ඊට පස්සේ මම වෙනස බලන්න ගත්තා. ඒ ප්‍රශ්වාසයේදී වෙනස කියලා එක වේ කියලා කියන්නේ හිතේ ඒක ප්‍රශ්වාසයේ වෙනසට අනුව තමන් කියන වේගෙ හිතෙන්ම හැදෙයි. ඊට පස්සේ එහෙම වෙනස බලනකොට ප්‍රශ්වාසය හොඳට පේන්න ගන්නවා. හොඳට පේන්න ගන්නවා. හොඳට පේන්න ගන්න පේන්න අරගන්නකොට ඒ ඒ කාමනා දෙකක් වෙනවා ඊට පස්සේ ප්‍රශ්වාසයේ ඉවර වෙනවා පෙන්නලා ඊට පස්සේ ආශ්වාසයේ වෙනසක් පේන්න ගන්නවා අපි ආශ්වාසයේ වෙනස කියලා වෙනසක් බලන්න යන්නේ ප්‍රශ්වාසයේ වෙනස කියලා වර්තමාන වෙනස් වීමට සිහිය තියාගෙන ඉන්න ඉන්න ඒ සිහිය එහෙම දිගට පවතිනකොට ආශ්වාසයේ වෙනසක් පේන්න ගන්නවා එතකොට හුස්ම මේ මන්ද ඒක මගේ වෙනස කියලා බලලා එහෙම යන හැම වෙලාවෙම හුස්ම බොහොම දීර්ඝ හුස්ම වලට යනවා දීර්ඝ උස්ම කියන්නේ වෙනහලු පිරෙන්න හිමීට සමහරවිට මේ මෙච්චර වෙලාවක් දීර්ඝ උස්මක් යනවාද කියලා හිතාගන්න බැරි වෙන දීර්ඝ වෙනවා. එහෙම. ඒක දීර්ඝ වෙනවා කියන අර ඒක හිමින් හිමින් යාර පේන්න ගත්තේ ඒක හිමීට කොහොම හිමීට යාරදී කසියුම් තෙල් දහරාක දිගට යනවා. එහෙම. ඉහිල්ලවල නිකන් අර දැන් මාරු වෙන තැන පොඩ්ඩක් දැන් අර දැන් මාරු වෙන්න වගේ යන්නේ කියලා එතනින් ආයෙ නිමෙට පටන් ගන්න ආස්වාස. එහෙම නිකන් මේ බොහොම බොහොම හොඳ තැනකට යනවා. ඒ හිඳ වෙනස කියන එක බලන්න පුරුදු වෙන්න. එතනදී. තමන්ට ඊට පස්සේ වෙනස කියන එක දැන් එහෙම මම බලන් ගිහිල්ලා මගේ භාවනාව දුන්නේ මම ඊට පස්සේ ඒකේ එක අර හොඳට පේන්න ගන්නකොට හොඳට පේන්න දෙපැත්තම පේන්න පටන් ගන්නවා වගේ වෙනකොට වෙනස කියන එක හිතෙන්ම නිකන් අතහැරලා යනවා ඒක කියන එකත් අර තියෙන එකටම හිත තියෙන හින්දා වෙනස කියලා අමුතුවෙන් කියන්න ඕනේ නිකන් දැන් වෙනස හොඳට පේනවා. ඊට එහෙම එක ස්වභාවයකට ආවේ නික වෙනස කියන්න කියන්න එක ඒක හිත කරදරයක් වගේ. හොඳට පේන එකට. ඒ වගේ ස්වභාවයකට ආවා. එතකොට වෙනස කියන්නේ ඕනේ. කියන්නේ හැරමිටියක් දැන් ගහ ගන්න එක ඕනේ නැහැ. හැරමිටිය ඕනේ නැහැ. එහෙම ස්වභාවයකට ආවා. ඊට පස්සේ ඒකෙන් යම් කිසි වෙලාවක පොඩ්ඩක් නිකන් ආයෙ පොඩ්ඩක් වැටුණා වගේ, ටුක්ටක් එහෙම වෙනවා වගේ තේරෙනකොට ආයෙ ප්‍රශ්වාසයේ වෙනස කියන එක බලනවා. එන්නේ පොඩි උපක්‍රමයකින් පොඩි නෑ උපක්‍රමයක්. ලොකු වෙනසක් ගන්නවා. ලොකු භාවනාවේ දියුණුවට හිතා ගන්න බැරි වෙනසක් ගන්නවා. ඒ හින්දා ඒකයි මම එක මුලින්ම කියලා ගත්තේ. ඒක ප්‍රැක්ටිස් කරන්න. හරි. අන්න ඒ වගේ තව අන්න ඒ වගේ හිත එහෙම උනේ නෑ මගේ නම් එහෙම තිබුණේ කියලා ඒක බය නැතුව කියන්න මෙතනදී අපිට ඒ කාරණාව ඒ හදා ගන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ මම කකුල වේදනාව ආවා ටිකක් වෙලා කල්පනා කරනකොට ඒක එතකොට කකුල සිහිය ගියා ස්වාමීන් වහන්සේ ටිකක් ඒකයි මේ අද ටිකක් වෙහෙසක් නිසා මේ මේ ගතියකුත් තිබුණා මේ ගොඩක් වෙලාවට කියන්නේ ඒක දිගට නම් වැඩුණා අතට තෑයන උත්සාහයක් ගන්න උනා අපව මේ ආස්වාස් ප්‍රාස්වාසයට හිත ගන්න. එතකොට අර මේ සමහරලා කකුල වේදනාවත් එක්ක කකුල ටිකක් මූව් කරන්න වගේ සිද්ධ වුණා ස්වාමීන් වහන්සේ. ඒ වෙලාවට මූව් කරන්න. මම ඒකයි කිව්වේ පහසු ඉරියව්වකින් ඉඳගන්න කියලා. පටන් ගද්දිම පහසු ඉරියව්වකින් ඉඳගන්න කියලා කිව්වේ ඒකයි Tamanට විනාඩි 45ක් පැයක් විතර පහසුවෙන් ඉන්න පුළුවන් ඉරියව්වකින් ඉඳගන්න ඉඳගන්න ඕන. අංක 1. එතකොට අර වේදනාවල් ගති අඩු වෙනවා. ඒක. ඊට පස්සේ වේදනියටත් අර මැද්දේදී ඔන්න ඔය අර ඒ දැන් අපි හිතමුකෝ හිත නිකන් ඒ අරමුණට එන්නේ නැහැ වගේ තිබ්බනම් අර හිත නිකන් රිලැක්ස් කරන්න පාවිච්චි ගන්න තිබ්බ අර මේ කල්පනාවත් අතහරින්න කියලා ප්‍රශ්වාසයේදී මම කිව්වේ ආශ්වාස ගන්න ප්‍රශ්වාසයේ මේ කල්පනාවත් අතහරින්න කියලා වර්තමානයේ තියෙන කල්පනාව අතහරිනවා. එහෙම. අන්න ඒකෙන් පොඩ්ඩක් බැලන්ස් කරන් තිබ්බා. ඒ පොඩ්ඩක් අර ඒක නිකන් මට මොකක්ද දැන් කියන්න තියෙන. ඒ කියන්නේ ආයක මේ බොහොම නිකන් මෘදු කරනවා වගේ අපි හිත බොහොම රිලැක්ස් කරනවා හිත. දැන් අපි කය රිලැක්ස් කරලා භාවනාව පටන් ගත්තානේ. ඒ වගේ හිතත් අර අවශ්‍ය ගන්න නැත්තම් හිත පොඩ්ඩක් රිලැක්ස් කරනවා. මේ මේක කරලා බොහොම රිලැක්ස් කරනවා. රිලැක්ස් කරාට අපිට පස්සේ තේරෙනවා අපිට දැන් ඒක මට ප්‍රශ්නයක් නෑ දැන් හොඳට යන්න පුළුවන් කියලා තේරෙනවා. එතකොට ඔන්න ආනාපානසට යන්න ගිහිල්ලා වෙනස බලන් තිබ්බා. වෙනසත් අපි සම්පූර්ණ වෙනස නෙමෙයි බලන්නේ. සම්පූර්ණ වෙනස බලන්න ගත්තොත් හිතට අපහසුයි. එක දිගට අපි නිකන් සම්පූර්ණ වෙනසක් බලන්නේ නැහැ. ප්‍රශ්වාසයේ විතරක් වෙනස බලන්නේ. එතකොට ප්‍රශ්වාසයේ විතරක් වෙනස බලද්දී හිතට පුළුවන් වුණාම හිත කැමති වෙනවා ආශ්වාස වෙනස බලන්න. එතකොට එයා ආශ්වාසෙත් වෙනස බලනවා. එතකොට බොහොම නිකන් බොහොම දීර්ඝ බොහොම මේ බොහොම ස්මූත්මක් යනවා. කියන්නේ ගොඩාක් කල උස්ම කීයක් ගන්නවද මන්ට තමාලා විනාඩිය කීයක් ගන්න බොහොම අඩු පාර ප්‍රමාණ එහෙම ප්‍රමාණයකට යනවා. ඒක අන්න ඒ වගේ මේ දෙටි එතනදී පොඩි පොඩි මේ උපක්‍රම ටිකක් පාවිච්චි කරන්න. උපක්‍රම කියලා දෙයක් පාවිච්චි කරන්න. එහෙමයි සාරා. ඒ ඔව්. ඒ තැන්වල ඒකෙන් පාවිච්චි කරන්න අපරාධ නැත්තම්. නැත්නම් මම නිකන් කියන්නේ නෑ නේද? ඔය හැමතැනම මෛත්‍රී උපේක්ෂාව යම් මට්ටමකින් තියෙන්න ඕනි හදාගෙන. ඒ කියන්නේ භාවනා වුම නෙමෙයි ඔය හිත එකග වුණත් නැත්තත් ඔය ඒකින් අපි හිත අසතුටක් අමනාපයක් මොකුත් අපේ උපදින්නේ නැහැ. හිත සතුටුනා කියලා මහා ඒකත් අපිට ඒ කියන්නේ හිත සතුටු ඒකට එකග වුණා කියලා ඒකත් නිකන් එයාට මේ මහ දෙයක් නොවෙන්න ඕනේ ඇත්තටම. ඒකිනුත් උද්දාමයටපත් නොවිය යුතුයි. අන්න හොඳ සිංහල වචනේ අන්න එකයි. ඒකිනුත් උද්දාමයටපත් නොවිය යුතුයි. ආ මගේ නම් අද ඊට එක වුණා කියලා එකක් එන්න බෑ. ඒ වෙනවා නම් ආයි උපේක්ෂාවේ ප්‍රශ්නයක් තියෙනවා. උපේක්ෂාව මදි. ඒ සම්බන්ධයෙන්. එතකොට ඒ කාරණාව හරියට දැනගෙන දැකගෙන ඉන්න එක තමයි කරන්න ඕනේ. තව කාට හරි යහන් තියනවද? ඒ කියන්නේ අද ඔකගෙම හිත එකකටද? ඒ කියන්නේ කවුරු ප්‍රශ්නයක් අහන්න නැත්තේ. හොඳයි. හරි. එහෙනම් එහෙම කරන්න මේ දැන් තේරෙනවා නිකන් නෑ වගේ තේරෙනවානේ හිතට. තේරෙන්නේ මට නම් නිකන් හිත නිකන් නෑ විලා ගියා වගේ මේ මම හිතලා අනික් කට්ටියට තේ මානසිකත්වයට නිකන් හිත නිකන් ඒ අර හිත ඒ කියන්නේ අපිට කිසි අර්ථයක් නැත්නම් ওই පැත්තකටලා ඉන්නවා වගේ අර පොඩි ළමයෙක් නාවල තිබ්බහම අර එයා ඉන්නේ අර මේ ටූන් එකේ ඉන්නේ. අන්න ඒ වගේ හිත අන්න එහෙම පැත්තකින් නිකන් කරදරයක් නැතුව ඉන්නවා වගේ කැටි දැනෙනවා නම් අන්න හොඳයි ඒක. හොඳයි එහෙනම් මේ සියලු කාරණා ඔබ අපට ඒ අපේ ආධ්‍යාත්මික ගමන දියුණු කර ගැනීම පිණිසම උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. අන්දනාතම දෙවියන් සතු. Thank you. Sabe está viveira atrás de um Olhando para um padre estrangeiro. Opa, filho.